මනසාත්ම භාවයක් ලැබීම බොහොම දුර්ලභ කාරණයක්. සද්දම්මා ශ්‍රවණ දුර්ලභ ලෝකස්මි. ඒ තථාගත ධහම ශ්‍රවණය කරන්න ලැබීම ලෝකේ දුර්ලභ කාරණයක්. බුද්ධෝත්පාද කාලෝ දුර්ලභ ලෝකස්මි. බුදු කෙනෙක්ගේ පහළ වීමත් ලෝකේ දුර්ලභ කාරණයක්. එහෙනම් සම්බුද්ධ ශාසනයක් පවතිනවා තථාගතයන් වහන්සේ නැති වුණාට තථාගතයන් වහන්සේ වගේම ධර්මය ලෝකේ විවෘතව තියෙනවා මනස ආත්ම භාවයක් ලැබලා තියෙනවා කියන දේ හොඳට තේරෙනවා. මේ හොඳටම ප්‍රමාණවත්. ධර්මයේ තේරුම් ගන්න, අවබෝධ කරගන්න, වටහා ගන්න. එකඟ වූ සිතින් වනහන් දැන්පත් වූ සිතින්. අපි මේ මෙතෙක් දේශනා කරගෙන ආවේ විසුද්ධි මාර්ගය. අදත් විසුද්ධි මාර්ගයේ කාංකා විතරණ විසුද්ධිය පිළිබඳවයි දේශනා කරන්නේ. කාංකා කියන්නේ සැක. අවිශ්වාස වීමකි. ඒ සැක නැති කරගෙන සියලුම දික්ටි වලින් මිදෙන ආකාරය. දික්ටි කියන්නේ වැරදි දැකීම. ඒ වැරදි දැකීම් වලින් නිදහස් වෙලා සම්මා දිට්ඨියට එන්නේ කොහොමද කියන කාරණය. එයි අපිට තාම සම්මා දිට්ඨියට එන්න බැරි වුණා. සම්මා දිට්ඨිය රාවණන් අපි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා. තමයි සම්මා දිට්ඨිය. එහෙනම් තාම අවබෝධු නැහැ. ඒ අවබෝධ නොවන නිසා අපිට නැවත නැවත බණහන්න වාඩි වෙන්න වෙනවා. එහෙනම් අදත් මේක අවබෝධ කරගත්තේ නැත්නම් තවත් දවසක බණහන්න වාඩි වෙනවා. සසරෙන් නිවනට බණ කියන්නේ. ඒ නිසායි මං කිව්වේ තන්පත් වූ සිතින් අහන්න. ආර්ය න්‍යාය හේතුඵල ධමයි. ආර්ය න්‍යාය හේතුඵල ධම. ඒ කියන්නේ යම් තැනක හේතුවක් තියනවාද එතන ඵලයක් හටගන්නවා. ඒක තමයි බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය. අපි පසුගිය දේශනාවල සිද්ධ කරා ඇස බාහිර රූප කන හේතුඵල අනුව සකස් වෙන ආකාරය. කන බාහිර ශබ්ද ඒ දෙක නිසා හැදෙන සිත හේතුඵල අනුව සකස් වෙන ආකාරය පෙර භවය වර්තමාන භවය අනාගත භවය සම්බන්ධ කරලා ඒ අනුව කම්මා කමස්සකත සම්මා දිට්ඨි පිළිබඳව අපි දේශනා කළා. විපස්සනා සම්මා දිට්ඨි හා චතුරාර්ය සත්‍ය සම්මා දිට්ඨි පිළිබඳව දේශනා කළා. මේ ධර්ම තාක්ෂණ අපට අනුපිළිවෙලට එන්න ඕනේ. කම්මස්සකත සම්මාදිටි. කර්මයට අනුරූපවයි මේ සිද්ධ වෙන්නේ. විපස්සනා සම්මාදිටි. පටිච්ච සමුප්පාදයට අනුවයි හේතුඵල ධර්ම අනුවයි සිද්ධ වෙන්නේ. තියෙන්නේ දුකක් දුකට හේතුවක් තියෙනවා දුක නැති කිරීමක් තියෙනවා නැති කිරීමේ මාර්ගයක් තියෙනවා දුකාරේ සත්‍ය දුක සමුදාරේ සත්‍ය දුක නිරෝධාරේ සත්‍ය දුක නිරෝධගාමිනී ප්‍රතිපදා ආරේ සත්‍ය අද දේශනා කරන තවත් ඉන්ද්‍රිය ධර්මයන් එකක් හෝ දෙකක් හෝ කීපයක් මූලික කරගෙන කනයි ඇයි පිළිබඳ පසුගිය දේශනාවල තියෙනවා අද දේශනා කරනවා නාස්‍ය බාහිර ගන්ධය ඒ දෙක නිසා හැදෙන සිත නාසය දන්නවා. සම්මුති වචනයක්. ප්‍රඥාප්තිය. සතර මහා ධාතුන්ගේ සතර මහා ධාතුන් හඳුනා ගන්න දීලා තියෙන නමක් වේ. හැබැයි ඔකේ සත්‍ය සතර මහා ධාතු. නාසය කියන්නේ සම්මුති වචනයක්. නාසයක් නේ. ඒක නිර්මාණය වෙලා තියෙන සකස් වෙලා තියෙන සතර මහා ධාතුන්ගේ. හැබැයි සතර මහා ධාතුන්ට අවශ්‍ය චිත්තක්ෂණ 17යි. තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ මේ නාසය කියන මේ සතර මහා ධාතුන්ගේ පටන් ගැනීම හැඩය පැවැත්ම විනාශය සිද්ධ වෙනවා. පටන් ගැනීම සිද්ධ වෙනවා. හැඩයක් සිද්ධ වෙනවා. පැවැත්ම සිද්ධ කරනවා විනාශය සිද්ධ කරනවා. කොච්චර කාලයක් තුළද? චිත්තක්ෂණ 17ක් තුළ. චිතක්ෂණ 18ක් කියන්නේ තත්පරය ලක්ෂයකට බෙදුවත් ඊට වඩා කෙටි කාලයක් තුළ ඇති වෙලා නැති වෙනවා. හැබැයි අපිට තියෙන බව පේනවා. ඇයි ඒකේ? කරුණු හතරක් ඔය සඳහා ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙනවා. ප්‍රත්‍ය කියන්නේ උපකාර වෙනවා. වර්තමානයේ මේ මොහොතේ ප්‍රවෘත්තියේදී පැවැත්මේදී. මොකද්ද? කර්මයෙන් හදනවා. සතර මහා ධාතුන් ආ සුද්දාශ්‍රේක කලාපේ සුත්‍රමා ධාතුන් නේවා සුද්දාශ්‍රේක කලාපේ කර්මයෙන් හදනවා. සීතෝෂ්ණ අනුව හදනවා. සිතේ ප්‍රවෘත්ති අනුව හදනවා. ආහාරයෙන් හදනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නැවත නැවත නැවත මේක සාධනවා සකස් කරනවා. ඒ නිසා පැවැත්මක් තියෙන බව පේනවා. ඔයාලට මූලික ධර්මතාවයේ පෙර කර්මයයි. මූල ධර්මතාවයේ පෙර කර්මයයි. ඒතර කර්මෙන් කියන්නේ. පටන් ගත්තේ කර්මෙන් හින්දා. හැඩේ හැදුවේ කර්මෙන් නිසා. පැවැත්ම කාලය තීරණය කළේ කර්මෙන් නිසා. අවසානයේ තීරණය කළේ කර්මෙන්. උදාහරණයක් ගත්තොත් කුසල චිරවාංගේ නාසය මූණ මැදි කැවුමක්. එතකොට හැඩේ හැදුවේ කවුද? පටන් ගැනීම හැදුවේ කවුද? පැවැත්ම හැදුවේ කවුද? අවසානයේ හැදුවේ කවුද? හ්ම් කර්මයේ විසින් හැදුවේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඔක කර්මයටයි කියන්නේ. කර්මය කියන්නේ මොකක්ද? සිතවිල්ලක්. සිතවිල්ලේ බලවත් බව කර්මයයි. සිතවිල්ලක් කර්මයක් වෙන්නේ. කර්ම විඥානයක් වුණොත් ප්‍රතිසන්දියක් තියෙනවා. කර්මයකට ප්‍රතිසන්දියක් අරන් දෙන්න බෑ. කර්ම විඥානයක්. ඒයි කර්ම විඥානයක් කියන්නේ කර්ම කියන්නේ බලවත් වෙච්ච සිත. අර කවුන්ට් එක උදුරලා ගත්තේ බලවත් වෙච්ච සිතෙන්නේ. හ්ම්. ඒතකොට සිත එතන බලවත් වුණා. ඒතකොට ඒක කර්මයක්. තේරෙනවද? ඒතකොට මේ විඥාණයත් එක්ක පැටලිච්ච ප්‍රතිසන්දි විඥාණය, ඒ කර්මයක් එක්ක පැටලිච්ච ප්‍රතිසන්දි විඥාණය තමයි හැඩය හැදුවේ. පැවැත්ම හැදුවේ විනාශය හැදුවේ. දැන් තේරුණා? එහෙනම් පෙර කර්මයටයි එකක් මේක. ඒ මූල හේතුවයි. කර්මයට හේතුවක් තියෙනවා. අවිද්‍යාවයි තණ්හාවයි. ඔය කර්ම දෙක තාම ඉවත් වෙන්නේ නැහැ සිතින්. ඒ තාක්කල් මේ හැඩය හදයි. ඒක අභවයටත් හදනවා. ඒ හදන්නේ සතර මහා ධාතුන්ගේ හැඩයක්. නිසා නාසය නාසයක් නෑ. සතර මහා ධාතුන්ගේ හැඩයක් හදන්නේ. දැන් පැහැදිලිද? කොසල රජුගේ හැඩය හැදුවේ කවුද? හ්ම්. කර්මයේ විසින්. එතකොට කර්මයට හේතු වුණේ අවිද්‍යාවයි. කවුන් ටික උදුරලා ගත්තේ තණ්හාවෙන් නෙමෙයි. හ්ම්. තණ්හාවට හේතුව අවිද්‍යාව නෙමෙයිද? හ්ම්. අවිද්‍යාව තණ්හාවට හේතුයි, තණ්හාව අවිද්‍යාවට හේතුයි. ඒ අනුව කර්මයක් කළා. ඒ අනුව සතර මහා ධාතුන්ගේ හැඩයක් හැදුවා. පටන් ගැනීම හැදුවා, හැඩය හැදුවා, පැවැත්ම හැදුවා, විනාශය හැදුවා. උබ්බන්තේ ඥානං. දැන් එතකොට අපේ හදලා තියෙන්නේ කර්මයෙන්ද එහෙම නැත්නම් වෙන කවුරු හරි හදලා දුන්නාද දෙවියන් වහන්සේ මැව්වද මහා බ්‍රහ්මයා මැව්වද දෙවියන් වහන්සේගේ කැමැත්තද මනස වෙන කවුරු හරි හේතුවද කර්මයට අනුරූපද කර්මයට අනුරූපයි එහෙනම් ඒකට හේතුව අවිද්‍යාවයි තණ්හාවයි අවිද්‍යාවට හේතුවක් තියෙනවා ආශ්‍රව කාමාශ්‍රව මේක කැමති එකක් ඒකට චිත ඇලිලා තියෙනවා නාසයට කැමති ඇහැටත් කැමති, කනටත් කැමති, නාසයටත් කැමති, දිවටත් කැමති, ශරීරයටත් කැමති, මනසටත් කැමති. කැමති. ඉතින් කැමතිද? කාමයයි. කැමති. එතකොට කැමති කියන්නේ ආශ්‍රව. කියන්නේ චන්දරාගය. දැන් නාසයට චන්දරාගය තියෙනවද? තියෙනවා. ඒ චන්දරාගයෙන් හේතුවයි. හොඳයි. ඔය නාසය අයිති වෙන්නේ රූපේට. රූපයට නෙයි කියෝක. නාමයට නෙමෙයි. නාමයක් උපදවන්න ඕක ප්‍රත්‍ය වෙන මූලික වශයෙන්. එහෙනම් මේකයිතු රූපයට. සතර මහා ධාතුන්ටනේ රූප කිව්වේ. ප්‍රනාශයයි සතර මහා ධාතුන්ට නම් මේකයිතු රූපයට. ආශයයි. ඒකට තියෙන චන්ද්‍රාගය තෘෂ්ණාව. හරිද? එතකොට දැන් රූපය සිතත් එක්ක පැටලිලා නැද්ද? සිතින් ඔක අල්ලගෙන නැද්ද? අල්ලන් තියෙනවා. සිතට කියන්නේ නාම කියලා. දැන් නාම රූප දෙකක ක්‍රියාවද්ද තියෙන්නේ. හ්ම්. සිතේ ක්‍රියාවක් තියෙනවා. රූපේ ක්‍රියාවක් තියෙනවා. ඒ අර කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් හදනවනම් එතන ක්‍රියාවක්. ඒතර සිතේ ක්‍රියාවක් තියෙනවා. සිතේ ප්‍රවෘත්තියක් තියෙනවා ක්‍රියාවක් තියෙනවා. සනයක් සනයක් සනයක් පාසා සිතුවිලි එනවා යනවා එනවා යනවා ඇති වෙනවා නැති වෙනවා. සනයක් සනයක් පාසා. එහෙනම් නාසයට ඇලුම් කරන සිත චන්දරාගය. චන්දරාගය කියන්නේ තෘෂ්ණාව. ඒ samudāri සත්‍යයයි. හරිද? දැන් නාසය කියන්නේ රූප, සිත මේකේ බැඳිලා තියෙනවා නාම රූප දෙක ක්‍රියාත්මකයි. පැහැදිලිද කියන එක? නාම රූප පත්‍ය සලආයතන. සලආයතන පත්‍ය පස්ස. පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය දැන් නාශයට ඇලුම් කරන්න ගිහිල්ලා කොහෙද ගිහින් දැම්මේ ජරා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්බවಂತಿ ඒ දුක්ඛාරි සත්‍යය පැහැදිලිද කියන්නේ ඒ දුක්ඛාරි සත්‍යය ඒ නාශයට ඇලුම් කරන්න ගිහිල්ලා චන්ද්‍රාගය පවත්වන්න ගිහිල්ලා ඒ අනුව අවිද්‍යාව ක්‍රියාත්මක වුණා. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. ඒ අවිද්‍යාව නැමැති නාම ධර්මය තවත් නාම ධර්මයකට ප්‍රත්‍යයයි. ඒ තමයි කර්ම කියන නාම ධර්මයට. කර්ම කියන්නේ සිතුවිලි. සිතුවිලි කියන්නේ නාම ධර්මයක්. ප්‍රචණ්ඩ රාගය කියන නාම ධර්මය අවිද්‍යාව කියන නාම ධර්මයට ප්‍රත්‍යයයි. අවිද්‍යාව කියන නාම ධර්මය සංස්කාර කියන කර්ම වලට ප්‍රත්‍යයයි. කර්ම ප්‍රත්‍යයයි විපාක වලට හැදුවා හැඩේ. දැන් තේරෙනවද? එහෙනම් ආපස්සට පරීක්ෂා කරාම හේතු අහු වෙනවා. පටිච්ච සමුප්පාදය දන්නවද? මේ පටිච්ච සමුප්පාදය තුළ මේ සියල්ල තියෙනවා. උත්සාහ කරන්න මහන්සි ගන්න පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න ඒ තුළ සියල්ල තියෙනවා. දුකක් තියෙනවා දුකට හේතුවක් තියෙනවා දුක නැති කිරීමක් තියෙනවා නැති කිරීමේ මාර්ගයක් තියෙනවා. ඕකනේ ඔය හොයන්නේ. තාම හම්බුන්නේ නැත්තේ ඕකනේ. ආ චතුරාර්ය සත්‍යනේ. එහෙනම් මේකට ඇලොම් කිරීම වශයෙන් මේ දෙකේ ක්‍රියාව පටන් ගත්තා. ඒ ප්‍රතිසන්දි විඥානය සම්බන්ධ කළානේ. අර කුසලජ්ජුරුවන්ගේ කර්මයට අනුරූපව ඒක බැඳිච්ච තෘෂ්ණාවත් එක්ක බැඳිච්ච ඒ කර්ම විඥාණය මවගේ කුසේ බැසගත්ත අර යුක්තාණුවට සම්බන්ධ වෙලා. තේරෙනවද කියන එක? ඒතර නාම රූප දෙකේ ක්‍රියාවක් නේ වැඩුණේ මවගේ කුස තුල. කුජලයේ පහළ වුණේ නේ. නාම රූප දෙකේ ක්‍රියාව කුස තුළ පටන් ගත්තා. ඒ වැඩිම තුළ ආයතන 6ක් පහළ වුණා. ආයතන 6ක් පහළ වුණා නම් ස්පර්ශයක් සිද්ධ වෙනවම තමයි ආය නවත්තන්නේ නැහැ. ස්පර්ශයක් සිද්ධ වුණොත් විඳීම් පසවච්ච වේදනා. විඳීම් හයක් තියෙනවා. විඳීම් හයක් තියෙනවා නම් ඇලීම් හයක් තියෙනවා. ඇලීම් හයක් තියෙනවා උදා උපාදාන හතරක් තියෙනවා. උපාදාන තුනත් ආයි කර්ම කරනවා. කර්ම කරනවාද උප්පත්ති භවයක් ලැබෙනවා උප්පත්ති භවයක් ලැබෙනවද පහල කරනවා ජාති ඊගාවට මොනවද හම්බෙන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස සම්භවයි ඒයි දුකට දුක්ඛාරි සත්‍යයට ආපස්සට පරීක්ෂා කරා හේතුව පටිච්චසමුප්පාදේ ආපස්සට පරීක්ෂා කරන්න හේතුව මොකද චන්ද්‍රාගය දැන් ඒකට හේතු අයින් කරන්න ඕනේ. නේ? බුදුරජාන් වහන්සේ දේශනා කර යංකින්චි සමුදය ධම්මා සබ්බන්තං නිරෝධ ධම්මා. යංකින්චි සමුදය ධම්මා. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ යමක් ඇද්ද? සරයක් තුල නැති වෙනවා. සබ්බන්තං නිරෝධ ධම්මා. එහෙනම් චන්ද්‍රාගය කියන සිතුවිල්ල හේතුන්ගෙන් හටගත්තේ? ඔව් අවිද්‍යාවෙන්දයි. නොදන්නකම නොතේරෙනකම නොවැටහීම මුලාව නිසා තමයි චන්දරාගය තියෙන්නේ. ඒ කියන්නේ කැමැත්තෙන් ඇලෙන්නේ යමකට. ඒතකොට නිවැරදිව දැනගත්තද, දැකගත්තද, අවබෝධ කරගත්තද, වටහාගත්තද අවිද්‍යාවට ඉඩ නැහැ. අවිද්‍යාවට ඉඩ නැත්තේ චන්දරාගය අයින් කරා. චන්දරාගය අයින් කරා නම් එයා විද්‍යාව උපදවලා. එහෙනම් චන්දරාගය කියන්නේ තෘෂ්ණාව හෙවත් සමුදාරය සත්‍යය. දැන් ඒකට හේතු අයින් කරන්න ඕනේ. නාසයට තියෙන චන්ද්‍රාගය අයින් කරන්න කිව්වා. එතකොට මොකද කරන්නේ? අවිද්‍යාවට ඉඩ නැහැ. අවිද්‍යාවට ඉඩ නැත්නම් සංස්කාර හැදෙන්නේ නැහැ පිළිබඳව. සංස්කාර නැත්නම් ප්‍රසන්න විඥානයක් නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන අවිච්ඡයත්තේ වාසස විරාග නිරෝධා සංකාර නිරෝධෝ. සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. එතෙන් යන නිරුද්ධයි ආයෙ නැවත හටගන්නේ නැහැ. ඉතින් දැන් නැවත හදන්න ඕනේද හට නොගන්න තැන හොඳද? මොකක්ද හොඳේ? හටගන්න එකද හොඳ? නැහැ. පැවැත්මද හොඳ? නොපැවැත්ම හොඳයි. හට නොගන්න තැන. ඒ හට ගන්න තැන තියෙන්නේ ජරා මරණ වලට ගිහින් දානවා. ඒක දුක්ඛාරය සත්‍යය. කර්මයට එරුම් ගත්තා උබ්බන්තේ ඥාන පෙර භවයේ කර්මය. ඒකට කියන කම්මස්සගත සම්මාදිට්ඨිය. මේ පෙරභවයේ කර්මය කියන එක නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. ඒක කම්මස්සගත සම්මාදිට්ඨිය. දැන් තේරෙනවද? විපස්සනා සම්මාදිට්ඨි හේතුන්ගෙන්මයි හටගත්තේ. ඒක විදර්ශනා ඥාන. හේතුන්ගෙන්මයි හටගත්තේ. චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. චතුරාර්ය සත්‍ය. එතුණා දුක්ඛාරය සත්‍ය ළඟ ගිහිලා නැවතුවා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ කියන තැන නවත්තලා තියෙනවා. ආපස්සට පරික්ෂා කළා සමුදාය සත්‍ය අවු වෙන චන්දරාගේ හින්දා මේක උනේ. එතකොට සමුදය බුදුරජාන් වහන්සේ දේශනා කරේ තියාගන්නද අයින් කරන්නද? හේතු අයින් කරන්න කිව්වනේ. එතකොට මොකද? නාසය නිවුණා. චන්දරාගේ තියෙන තාකල්ලයි හදනවා. චන්ද රාගයේ තියෙන අවිද්‍යාව තියෙන තාක්කල්. චන්ද රාගය අවිද්‍යාවට ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාව චන්ද රාගයට ප්‍රත්‍ය වෙනවා. දැන් එතකොට එහෙනම් නාසයට තියෙන චන්ද රාගය අපි අවසන් කරන්න ඕනේද නේද? අවසන් කරන්න. කවද්ද? අන්න එතනයි ගැටලුව තියෙන්නේ. එතනයි ගැටලුව තියෙන්නේ. තව අවුරුද්දකින් වුණත් පුළුවන්. හැබැයි අදත් පුළුවන් මේ දැනුත් පුළුවන්. තේරෙනවද? එතකොට දැන් බාහිර රෝ බාහිර සුගන්ධයෙන් එන්නේ මේකට. නාසයට හැම වෙන්නේ බාහිර ගඳ ගඳ සුවඳනේ. ඔය ගඳ සුවඳ මොනවද ඇදලා තියෙන්නේ? ඒ සතර මහා ධාතු. සතර මහා ධාතුන්ගේ ඒ ස්වභාවය තමයි ගඳ සුවඳින් අපිට පෙන්වන්නේ. සතර මහා ධාතුන්ගේ ස්වභාවය පෙන්වන්නේ. නාසය සතර මහා ධාතුන් ගෝචර වෙන ගඳ සුවඳ සතර මහා ධාතුන්. පටවියාපෝ, තේජ වායෝ, වර්ණ ගන්ධ රසෝජා. හැබැයි ඒක හැදෙන්නේ කර්මයෙන් නෙමෙයි. බාහිර ගඳ සුවඳ හැදෙන්නේ කර්මයෙන් නෙමෙයි. ඒක හැදෙන්නේ සතර මහා ධාතුන් සතර මහා ධාතුන්ටම ප්‍රත්‍ය වෙනවා. පටවියාපෝ තීචෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්දාස්තක කලාපය බාහිර ගඳ සුවඳ ඒ සුද්දාස්තක කලාපයටම නැවත නැවත නැවත නැවත ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙනවා. එහෙනම් ඒ බාහිර සුගන්ධය චිත්තක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා. ওই දෙක නිසා සිතක් හැදෙන බව දන්නවා. බාහිර අධ්‍යාත්මික නාස්යයි බාහිර ගන්ධය නිසා සිතක් හැදෙනවා කියලා. ද තමන්ට ගඳ සුවඳ. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන්නේ නිස්සත්ත්ව නිචීව කියලා. සත්‍යෙ නෑ. ජීවේ නෑ. එහෙනම් මොකද්ද තියෙන්නේ? ක්‍රියාවක් තියෙන්නේ. දැන් නාසික ක්‍රියාවක් තියෙනවා. බාහිර ගඳ සුවඳ ක්‍රියාවක් තියෙනවා. ඒකත් ඇති වෙනව නැති වෙනව. මතකේ නැති වෙලා යනවා. එහෙනම් මේ දෙක නිසා සිතක් හැදෙනවා. ඒකට කියනවා ගාන විඥාන. ගඳ සුවඳ දැනගැනීමේ සිතක් හැදෙනවා. ඒ සිත හැදුනේ නාසයේ ගන්ධයෙන් හින්දා නෙමෙයිද? දැන් මට ගඳ සුවඳද? මට සුවඳයි මට ගඳයිද එහෙම නැත්නම් මේ සතර මහා ධාතු බාහිර ගඳ සුවඳ නැමැති සතර මහා ධාතුන් එක්ක සම්බන්ධ වීම නිසා මේ දෙකේම නැති එකක් ආවද? නාසයේ සිත් තියනවද? එහෙනම් බාහිර ගඳ සුවඳ සිත් තියනවද? නැහැ. හැබැයි බාහිර ගන්ධයන් මේ නාසයට එක ගැටෙනවත් එක්කම මොකක්ද වෙන්නේ? කොහෙවත් නැති එකක් එන්නේ. දැන් ඔකට හොඳ උදාහරණ තියෙනවනේ. අතේ ශබ්ද නැහැ. බෙරේ ශබ්ද තියෙනවද? හැබැයි අතයි බෙරේ ලංකර සබ්දයක් ගන්න බැයිද? ඒ සබ්ද කොහෙද තිබ්බේ? අතෙත් නෑ බෙරෙත් නෑ හේතුන්ගෙන් හටගත්තා. බෙරේට තට්ටු කරාද? අතෙත් නැති ශබ්ද බෙරෙත් නැති ශබ්දයක් ආව. නාසයේ සිත් නෑ. නාසයේ තුල සිත් තියනද? බාහිර ගන්ධයේ සිත් තියනද? ඒත් නෑ. හැබැයි ඒ දෙක සම්බන්ධ වීම නිසා සිතක් උපදින කොහෙවත් නැති සිතක්. හැබැයි ඒ සිත ප්‍රත්‍යයට අනුරූපවයි ඒ ඵලය හටගන්නේ. ප්‍රත්‍ය කියන්නේ උපකාර. උපකාරයට අනුරූපව නෙමෙයි ඒ ඵලෙ. උපකාරයට අනුරූපවයි ඒ ඵලෙ හටගන්නේ. යන්තන්නම් ගන්න. ඒ අනුව නෙමෙයි දේශිත හටගන්නේ. ගොඩාක් ගන්දන. ඒ අනුව නෙමෙයි දේශිත හටගත්තේ. සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයට නම් ගන්දන. ඒ අනුව නෙමෙයි දේශිත හටගත්තේ. එතකොට ප්‍රත්‍යයට, ඒ කියන්නේ උපකාරයට අනුව නෙමෙයිද සිත හටගත්තේ? ප්‍රත්‍යයට අනුරූපයි සිත හටගන්න. හොඳයි. ඒ හටගන්න සිතට කියන්නේ විපාක විඥාන. අරමුණ දැනගන්නවනේ විඥාන කියන්නේ. ගඳ සුවඳ දැනගන්නේ විඥානේ. එනිසා ඒකට ගාන විඥාන කියනවා. ගඳ සුවඳ දැනගන්නව සිතට මොකද්ද කියන්නේ? ගාන විඥාන. ඔය ගාන විඥානේ තුන් ආකාරයි. කොහොමද? ඊටාම දුප්පත් අසරණ අතු පැලක ඉන්න මිනිස්යාගේ නිවස සුවඳවත් කරනවා දොරකඩ තියෙන මල් ගහෙන් මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා පීරිච්චියක නැත්තම් කෝප් එක දාලා. නැද්ද? හරි. දැන් ඔය කට්ටියගේ ගෙවල් වල තියෙන ඒවත් පරිසරය, අතුලත පරිසරය සුවඳවත් කරනවා. එයා ප්‍රශ්න එකක් අහනවා. නැත්. හොඳයි. මාලිගාවල් වල ඉන්න මිනිස්සු, සිටු මැදුරු වල ඉන්න මිනිස්සු, රජ මාලිගාවල් වල ඉන්න මිනිස්සු පැය 24ම සුවඳවත් කරලා නැද්ද? එතකොට ඒ ඇත්තන්ට නාසයේ ගන්ධය නිසා සිතක් හැදෙනවද? අර මහා මන්දිරවල ඉන්න අය. දැන් ඔය ඇත්තන්ට අර එයා ප්‍රශ්න එක ගහගත්ත අවස්ථාව විතරක් නාසයේ ගන්ධය නිසා සිතක් හැදෙනවද? අර දුප්පත් අසරණ අතු පැලක ඉන්න මිනිස්සයා ගහෙන් මල ටික කඩාගෙන ඇවිල්ලා වතුරට දාලා එතනින් එයාට ගන්නාසයේ ගන්ධය නිසා සිතක් හැදෙනවද? හැදෙනවද නැහැ. ඉතින් හේතුඵලනේ. ඔය කොච්චර දුර යන්න ඕනේ නැහැ. හැබැයි තුන් ආකාරයක් තියෙනවද? කවුද තුන් ආකාරයට බෙදී? අන්න එයා තමයි හොයාගන්න ඕනේ. කවුද සිත හැදුවේ තුන් ආකාරයකට? ඉතින් දෙවියන් වහන්සේගේ මැවීම නම් ඇයිද කියන්නේ මේ තුන් ආකාරයකට තුන් ආකාරයකට හදලා තියෙන අර මහා මන්දිරේ රජමාලිගාවේ තියෙන සුම ධර්මනුස්සයට ආග්‍රහණය කරන්න වාසනාව නැද්ද? කවුද ඒක උදුරගත්තේ? කවුද නැති කලේ? කර්මයේ විසින්. දැන් තේරෙනවද? හ්ම්. එතකොට එහෙනම් ඒ නාසය ගන්ධය නිසා හැදෙන සිත තුන් ආකාරයේද? දැන් ඒකට සුගන්ධයටත් කැමති. නාසයටත් කැමති. නාසයටත් චන්දරාගය තියෙනවා. බාහිර සුවඳටත් චන්දරාගය තියෙනවා. ඒ දිග නිසා හැදෙන සිතටත් චන්දරාගය තියෙනවා. නිකන් දකින්න හම්බෙන්නේ. එයි. ඒ හේතු හදනයි. ඒ හේතු හැදුවොත් ඵල ඵල භුක්ති විඳින්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය දෙයට ඇලෙනවද? සසර යන්න වෙනවා. ප්‍රිය දෙයින් සිත අයින් කරනවද? සසරෙන් නිවනට. දැන් එහෙනම් නාසයට තියෙන චන්ද්‍රාගය අයින් කරනවා අවබෝධය තුල. ඇයි? මේක සතර මහා ධාතුන්ගේ සකස්ුනේ කර්මයට අනුරූපවයි හැදිලා තියෙන්නේ. කම්මචිත්ත විරුද්ධ ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් හදනවා. චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා. මට මොකටද මේක? සෙනස් සෙනස් පාස ඇති වෙනව නැති වෙන එක තමයි අනිත්‍යයි කියලා කිව්වේ. අනිත්‍ය නම් යම් දෙයක් දුකයි මගේ කැමැත්ත හැටියට නෙමෙයි සිද්ධ වෙන්නේ. ප්‍රත්‍යයට අනුරූපවයි ඵලය හැඩගෙන තියෙන්නේ. උපකාරයට අනුවයි පෙරබරේ කරගත්ත කර්මයට අනුරූපවයි මේක හැදිලා තියෙන්නේ. නැද්ද? හ්ම්. එතකොට බාහිර ඒකට නාසයට දැනෙන සුවඳ ඒක සතර මහා ධාතුන් සතර මහා ධාතුන්ම ප්‍රත්‍ය වෙලා නිපදවන ධර්මතාවයක් අපිව මුලා කරන්නේ. සංඥාවෙන් ගන්නේ දැන් ඒ දෙක නිසා හැදෙන සිත ඒ දෙක නිසා හැදෙන සිත. නාසය තුළ සිත් නැහැ. බාහිර ගන්ධයේ සිත් නැහැ. හැබැයි මේ දෙක සම්බන්ධ වීම නිසා සිතක් හැදෙනවා. මේ සම්මුති දේශනා නෙමෙයි මේ පරමාර්ථ දේශනා. සම්මුති දේශනා තුළ මේක අවබෝධ කරන්න බැහැ අමාරුයි. පරමාර්ථ දේශනා තුළ තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ. දැන් පැහැදිලිව පෙන්වන්නේ දැන් දුක කියන තැන ගිහින් නවත්තනවා. එහෙනම් මේ ගාන විඥානය හේතුඵල ධර්මතාවයක්ද නැද්ද? හේතුඵල ධර්මතාවය. ඒතරේ ඥාන විඥාණයට කැමති නම් එතන තියෙන තණ්හාවද නැද්ද? කැමති කියන්නේ තෘෂ්ණාවනේ, චන්දරාගයනේ. ඒ චන්දරාගය කියන්නේ තණ්හාවනේ. ඒතර තණ්හාව හේතුවනේ. දැන් හේතුව මොකද කරන්නේ? හේතු වයින් කරන්න වෙනවා. නැත්තම් නැවතත් නාසයක් නියත වශයෙන්ම හදනවා. නියත වශයෙන් නාසයක් ඇදුවොත් ඒකට ගඳ සුවඳ නියත වශයෙන් සම්බන්ධ වෙනවමයි. ඒ දෙක නිසා සිතක් හැදෙනවාමයි ඒ සිතට ඇලෙනවාමයි. නැද්ද? ඇලෙනවා. ඒ සිතට ඇලෙනවා. එහෙනම් ගාන විඥාණය ඒකට සම්බන්ධ වෙලා තියෙන්නේ රූපයත් එක්ක. ඒ රූපයත් එක්ක කිව්වේ නාසය රූපනේ. බාහිර ගන්ධයත් රූප. එහෙනම් නාම රූප දෙක නෙමෙයිද ක්‍රියාත්මක වෙන්නේ? නාසිකයන් රූප. ඒතර ගන්ධ සුවඳ දැනගැනීමේ සිත නාම. හරිද? ඒතර නාම රූප දෙක නේද මේ ක්‍රියාත්මක වෙන්නේ? නාම රූපච්ඡ සලායතන සලායතන පච්චය පස්ස පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය හ්ම් දැන් කොයිද කියලා නැවති නාසයට කැමති නම් ඒත් කියලා නවත්තන්නේ දුක කියන තැන බාහිර සුගන්ධයට කැමති නම් ඒකත් කියලා නවත්තන්නේ දුක කියන තැන ඒ සිතක් හදනවනේ ඒකට ඒකට සිතට කැමතිද ඒකත් ගිහින් නවත්තන්නේ දුක කියන තැන ඒතර ගාන විඥාණය නාම රූප දෙක රූපයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ නාම රූප දෙකට හේතු ප්‍රතිසන්දි විඥාණය විඥානපච්චය නාම රූපං ප්‍රතිසන්දි විඥාණයට හේතු පෙර භවයේ කරගත් සංස්කාර ඒ කියන්නේ කර්ම කර්ම නිසා තමයි තුන් ආකාරයකට බෙදුවේ හීන මධ්‍යම ප්‍රණීත ආකාරයෙන් තුන් ආකාරයකට බෙදුවේ සංස්කාර හේවත් කර්මයේ විසින් ඒ සංස්කාර හේවත් කර්ම එක පැටලීලා ආපු විඥාණය තමයි අර විපාක පිණිස අපිට සකස් කරලා දෙන්නේ ප්‍රවෘත්තියේදී පැවැත්මේදී. තේරෙන අර ගැඹුරුයි කියන්නේ. ඒතර සංස්කාර වලට හේතු සංස්කාර හැදුවේ සංස්කාර කියන්නේ සිතුවිල්ලක් විතරයිනේ. කුසල සංස්කාර අකුසල සංස්කාර කියන්නේ සිතුවිලි විතරයි. මේ ශරණයක් තුළ ඇතිලා නැතිලා යනවා. ඒකට හේතු අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. අවිද්‍යාවට හේතු චන්ද්‍රාගය. චන්ද්‍රාගය කියන්නේ සිතුවිල්ලක් විතරයි. ඇයි? ශනයක් තුළ ඇලෙනවා නම් ඒක සිතුවිල්ලක් නෙමෙයිද? දැන් ඒකට හේතු අයින් කරනවා. අයින් කරන්න ඕනේද නැත්? ඇයි? ඇලුනොත් විද්‍යාව නෙමෙයි අවිද්‍යාව. නොඇලුනොත් විද්‍යාව. ඇලුනොත් අවිද්‍යාව. එහෙනම් චන්දරාගේ අවිද්‍යාවට ප්‍රත්‍යයයි. අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍යයයි. සංස්කාර ප්‍රසන්න විඥාණයට ප්‍රත්‍යයයි. නාම රූප දෙකේ ක්‍රියාවක්. ගිහින් නවත්තනවායි දුක කියන තැන. ඒක ආරි සත්‍යයක් කිසි කෙනෙකුට කියන්න බෑ නෑ කියලා. එතකොට අපිට භව තුනක් පිළිබඳව ගැටලුවක් විසඳනවා මෙතන. පෙර භවයේ කර්මෙන් හටගත්. ඒකට කියන්නේ කම්මසගත සම්මාදිට්ඨිය. දැන් මේ හේතුඵල දර්ශනය විපස්සනා සම්මාදිට්ඨිය. මේ නවත්තන තැන දැක්කා. ඒක චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. දුක ආරි සත්‍යයක් දුක කියන තැන. ආපස්සට පරීක්ෂා කළා චන්ද්‍රාගය හේවත් තණ්හාවයි. ඒ සමුදාය සත්‍යයි. දැන් එතකොට හේතු අයින් කරන්න ඕනේද නැද්ද? හේතු අයින් කරන්න ඕනේ. එතකොට ඵල ඵලේ නිරෝධයි. මොකද්ද ඵලේ දුක? නිරෝධයි. ඒ නිවනයි. එතනට අපි කොහොත කොහමද ආවේ එතනට ආවේ? පන්සිල් ගත්තා. සමාධි වූ සිතෙන් බණ ඇහුවා. ප්‍රඥාව උපදවාගෙන නැගිට්ටා. එතකොට කරුණු කීයක් සම්පූර්ණද? සීල ප්‍රඥා. ඔය පියවර තුන මොකේද තියෙන්නේ? ආරියෂ්ඨාංගික මාර්ගය. හ්ම්. දැන් එතකොට සම්පූර්ණද? ආ? නැද්ද තාම? තාම තේරුන්නේ නැද්ද කියන්නේ? පැහැදිලි නැද්ද? හේතු අයින් කරන්න ඕනේ නේද? හේතු අයින් කරොත් ඵල නිරෝධයක් වෙනවා. කැමැති ප්‍රවෘත්තියටද? පැවැත්මටද? එහෙනම් දුකට කැමති වෙන්න වෙනවා. ඒ දුක කියන තැන ගිහින් අවස්තනවා. පැවැත්මට කැමති නම් දුකට කැමති. පැවැත්මට අකමැති නම් චන්දරාගය අයින් කරන්න දුකේ නිදහස්. දුකෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ බණ කිව්වේ අපට. අපි බණ කියන්නේ දුකෙන් නිදහස් වෙන්න. දුක කියන එක අවබෝධ කරගත යුතු ධර්මයක්. අර කෙරවලට පරික්ෂා කරලා බලන්න හොඳට බුද්ධියෙන් පරික්ෂා කරන්න. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. ඒවා මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. අවිජ්ජා යත්තේ වශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. ජාති නිරෝධා, භව නිරෝධෝ, භව නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti ඒව මේතස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති දුක්ඛදී අවසානයේ එයි ඒකට පටිච්චසමුප්පාදය තුල නෙමෙයිද තියෙන්නේ? මේක පැහැදිලිවම අවබෝධද? මේක පැහැදිලිවම දැනගත්තද? දැකගත්තද? සවන්. කාටවත් කියන්න යන්න එපා. තමන්ට හිතා ගන්න පුළුවන් අනේ පිළිසිරි තුමාට එදා කිව්වා. තමන්ට මේ ධර්මය මේ ආකාරයෙන් අවබෝධ වුණොත් මම අපාය ගමන අවසන් කළා කියලා හිතාගන්න කිව්වා. මම තිරිසන් ලෝකයට යන ගමන අවසන් කළා කියලා හිතාගන්න කිව්වා. මම പ്രേත ලෝකයට යන ගමන අවසන් කළා කියලා හිතාගන්න කිව්වා. නියත සම්බෝධි පරායන පුච්චලේ මම සෝවාන් කියලා නැගිටින්න කිව්වා. අනේ පිටිසිටුමාට කිව්වේ. මේ හේතුඵල ධර්මතාවය අවබෝධය කාංකා විතරන විසුද්ධි. හේතුන්නේ හටගන්නේ. යම් තැනක හේතුවක් හටගත්තද එතන ඵලයක් නියත වශයෙන්ම හටගන්න. හේතු අයින් කළොත් ඵලේ නැහැ. උදාහරණයක් කියනවා. චන්දරාගේ වත්තන්න මහා ගහක් කපලා බිම දානවා. මහා ගහක් කපලා බිම දානවා. බිම දාලා ඒකෙන් සියලු මුල් ටික උදුරනවා. පුංචි මුලක් අත්‍යන්නේ. සියලු මුල් ටික උදුරනවා. ඒ සියල්ල පුංචි කෑලික වලට කපනවා. සියලු මුල් ටිකයි, කඳයි, අතුයි, කොළයි ඔක්කොම පුංචි කෑලි වලට කපලා තද අවුවේ වේලනවා. තද අවුවේ වේලලා ගිනි තෙල පුච්චනවා. ඒ පුච්චපු තැන තියෙන අලු ටිකක් අරගෙන කුල්ලක දාලා සුළඟේ පොළනවා. තේරෙනවද කියන්නේ? සුළඟේ පොළනවා ඒකෙත් තමක් ඉතුරු වුණොත් ගඟේ සැඩ පහර ගිල්ලනවා. ඒ ගහ නිසා අනාගතේ ගහක් කැදෙන්නේ කවදාවත් කැදෙන්නේ නැහැ. එහෙනම් චන්ද්‍රාගයවත් තණ්හාව කිව්වේ. මොකද කරන්න ඕනේ? 108 ආකාරයක් තියෙනවා. තෘෂ්ණාව. දැන් කපල බිම දාන්න ඕනේ. පිරිසක් ඇති කපල බිම දාන්න. හැබැයි වැඩි පිරිසක් ගහට වතුරක් දාන පොරක් දාන. තණ්හාව නැමැති ගහට, චන්දරාගය නැමැති ගහට වතුරක් දානවා දුකම බලාපොරොත්තු වෙච්ච කිව්වා. කාශ්‍යප නියුවා ගින් ආන ලෞතර බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ දුක තමයි විසින් ඇති කරනවද? එහෙම නෙමෙයි කිව්වා. එහෙනම් දුක අනුන් විසින් ඇති කරන දෙයක් නෑ එහෙමත් නෙමෙයි. එහෙනම් දුක තමනුත් අනුනුත් දෙගොල්ලෝ එකතු වෙලා ඇති කරගන්න දෙයක් නෑ එහෙමත් නෙමෙයි. එහෙනම් දුක ඉබේ හටගන්න එකද? නෑ එහෙමත් නෙමෙයි. එහෙනම් දුකයි කියලා එකක් නැද්ද? තියෙනවාමයි කිව්වා. එහෙනම් ඔබ වහන්සේ දන්නේ නැද්ද? ඔබ වහන්සේ දකින්නේ නැද්ද? නෑ මම දන්නේ. මම දකිනවා කිව්වා. අනේ එහෙනම් මට කියලා දෙන්න කිව්වා. ජාතිපච්චය ජරා මරණම් කිව්වා. යම් තැනක පහළ වුණාද, හටගත්තද, සකස් වුණාද එතන තියෙන්නේ ජරා හ්ම්. එහෙනම් ජරා මරණ ටික අයින් කරන්න නම් මොකක්ද අයින් කරන්න ඕනේ? ජාති අයින් කරන්න ඕනේ. පහළ වීම, සකස් වීම, හට ගැනීම, ඔය කටි කියන්නේ ඉදීම කියන්නේ. ආ, ඒක අයින් කරන්නම ඕනේ නේද? හ්ම්. එතන නම් හැදෙනවා නම් යම් තරක් දුකයිද නැද්ද? දුකෙන් නිදහස් වෙන්න නම් ජරා මරණ වලින් නිදහස්ට නිදහස් වෙන්න නම් ಜಾති අයින් කරන්න ඕනේද නැද්ද? ඉතින් දැන් අයින් කරගෙන එන්න කොයි මුලට මොකක්ද අයින් කරන්න ඕනේ කියන බලන්න. ಜಾති අයින් කරන්න නම් භවය අයින් කරන්න ඕනේ. භවපච්ච ಜಾතිනි. භවය අයින් කරන්න නම් උපාදානය අයින් කරන්න ඕනේ. ඒක උපාදානය අයින් කරන්න නම් තණ්හාව අයින් කරන්න ඕනේ. තණ්හාව අයින් කරන්න නම් වේදනාව විදීම අයින් කරන්න ඕනේ. විදීම අයින් කරන්න නම් ස්පර්ශය අයින් කරන්න ඕනේ. පසවච්ච වේදනා. ස්පර්ශය අයින් කරන්න නම් ආයතන හය අයින් කරන්න ඕනේ. ආයතන හය අයින් කරන්න නම් නාම රූප දෙක අයින් කරන්න ඕනේ. නාම රූප දෙක අයින් කරන්න නම් ප්‍රසන්දි විඥානය අයින් කරන්න ඕනේ. ප්‍රසන්දි විඥානය අයින් කරන්න නම් සංස්කාර අයින් කරන්න ඕනේ. සංස්කාර අයින් කරන්න ඕන නම් අවිද්‍යාව අයින් කරන්න ඕනේ. අවිද්‍යාව අයින් කරන්න නම් චන්දරාගය අයින් කරන්න ඕනේ. දැන් මොකක්ද වෙන්නේ? එහෙනම් චන්දරාගය නෙමෙයිද මේ සෑම දෙයකටම මුල? දැන් එහෙනම් අද ඉඳලා නාසයට චන්දරාගයක් නැහැ. බාහිර සුවඳට තියෙන චන්දරාගයක් නැහැ. ඒ දෙක නිසා හැදෙන සිතට චන්දරාගයක් දැන් මේ මොහොතේ ඉඳලා නැද්ද? ආයි හැදුවොත් ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඇයි ආයි හදනවම තමයි ටිකව ටික. චන්දරාගයෙන් කරන්න තියෙන ලොකු වැඩක් නැහැ. ඇලෙන සිත නොඇලෙන බවට පත් කරන්න එච්චරයි තියෙන්නේ. ඇලෙන එකනේ කරන්නේ සිතින්. ඉතින් නොඇලෙන සිතක් හදාගන්නකො ඉවරනේ. හැබැයි අවබෝධය තුල නොයලන සිත එන්නේ. නොයලන සිතක් ඇති කරගන්න කිව්වට කවදාවත් ඇති කරගන්නේ නැහැ. අවබෝධය තුල නිකම් වෙනව නොයලන සිත. දාන්න ඇරිලා වැඩක් නැහැ. ඇලිනොත් මට දුක තමයි හැදෙන්නේ කියලා. පැහැදිලිද කියන්නේ? එහෙනම් දිවත් ඒ වගේ. හේතුන්ගෙන් හටගන්නේ. කම්ම චිත්ත ඍතු ආර කියන ප්‍රත්‍ය හතරෙන් සනසනසනයක් පාස උපදන දිව. ගෝචර වෙන්නේ බාහිර රසය, ඒක හැදලා තියෙන සතර මහා 16 වස් සුද්දාස්තික කලාපෙන්. ඒ බාහිර රසයේ දිවයි නිසා හැදෙන සිතක්. මට රස නැහැ. කවුරු හරි කියනවා මට රසයි කියලා ඒ කියන්නේ අවිද්‍යාව තුළ ඉඳගෙන. හේතුඵල ධර්මතාවයක් තියෙනවා. ආහාර ටික දිවේ තියෙනකොටම රස දැනගන්න සිතක් හැදෙනවා. ඒ සිත දිවෙත් නැහැ බාහිර රසෙත් නැහැ. තේරෙනවද කියන එක හේතුඵල ධර්මතාවයක් තියෙන ජීව විඥාන. ඒකට කියනවා ජීව විඥාන රස දැනගැනීමේ සිත. හේතුන්ගෙන්ද හටගත්තේ දිවයි රසය නැත්තම් ඒ සිත කවදාවත් හදන්න බෑ. දැන් මේ මොහොතේ සිත් හැදෙන්නේ ජීව විඥාන දැන් හැදෙනවා. එළියට ගිහලා බීම එකක් බොන්න. ජීව විඥානයක් හැදෙනවද නැද්ද කියලා බලන්න. මොන හරි දෙයක් කටට දාගන්න. ජීව විඥානයක් හැදෙනවද නැද්ද? රස දැනගැනීමේ සිත. ඒතර හේතුඵල නෙමෙයිද? ඒතර ඒ රසයේ ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද? ඒ ඵලයට හටගත්තේ. එයි. යන්තම් රසනම් අයියෝ මේක එච්චර රස නැහැ. එහෙම සිතක් හැදෙනවද? ආ මේක නම් තරමක් හොඳයි. මේක නම් තරමක් රසයි. එහෙම සිතක් හැදෙනවද? ආ හොඳ ප්‍රණීත දෙයක් මිහිරිම දෙයක් කටට දාගත්තා. දැන් මොකද කියන්නේ? සිතන්නේ මේද හැදුනේ? ආ හ්ම්. ඒකට තුන් ආකාරයක් තියෙනවා. ඒකට අර දුප්පත් අතු පැලක අහිංසක මිනිස්සයත් මොන හරි දෙයක් දවසට කීපවරක් කටට දාගන්න. ඒ මනුස්සයට සිතක් හැදෙනවා. චිව්වා විඥානය. දෙව කට්ටියට එළවලු තුන හතරක් එක්ක වෑංජන තුන හතරක් එක්ක හදා ගන්නා යම් දෙයක්. ඔකට ඒ ප්‍රත්‍යයට අනුරූප නෙවෙයි දේ සිත් හැදෙන්නේ. හොඳයි මහා මන්දිරවල රජමාලිකාවල් වල හැතම කාලක් විතර පාරට සුවඳයි. නැත්නම් නැවක කටේ ගෙවල් වල හැදෙනවා හැම සුවඳ නැහැ නේද? රජමාලිකාවල් වල රස බොජ ඒගොල්ලන්ට සිතන්නේ මේක හැදෙන්නේ. ඇයි මේ තුන් ආකාරය? අර අතු පැලේ ඉන්න මිනිස්සයට නැද්ද ඒ සිත හදාගන්න වාසනාව? ලොව කටියට නැද්ද රජමාලිකාවල් වල රස බොජන් ඒ සිත හදාගන්න වාසනාවක් තියෙනවද? දැන් කවුද ඒ තුනට බෙදී? හා? දෙවියන් වහන්සේ කැමතිද? වැරදි වැඩි එමුණන්නේ. ඇයි? එතනත් ඉන්නේ මිනිස්සෙන්නේ. නාම රූප දෙකක් නේ එතනක් තියෙන්නේ. දැන් ඔය සියලු දෙනාත් නාම රූප දෙකක්. අර අතු පෙළේ ඉන්න මනුස්සයන් නාම රූප දෙකක්. දැන් දෙවියන් වහන්සේ උතර සාධාරණයිද? මහා ප්‍රඥා සාධාරණයිද? දාසාධාරණයි. කර්මයේ විසින් හැදී. ඒ විපාක විඥාන තුනම හැදුවේ හීන විඥාන, මධ්‍යම විඥාන, ප්‍රණීත විඥාන. ඒ සිත් තුනම හැදුවේ කර්මයේ විසින්. එහෙනම් කර්මයටයි තිබෙන්නේ කමසගත සම්මාදිට්ඨිය. හේතුඵල දැකීම දැක්කා හේතුන්ගෙමයි හටගන්නේ දිවයි රසය නැත්නම් ඒසල හදන්න බෑ. හේතුඵල දැක්කා විපස්සනා සම්මාදිට්ඨිය දැන් චිව විඥානයත් බැඳලා තියෙන්නේ රූපත් එක්ක. සතර මහා ධාතුන් නැත්නම් ඒ සිත හදන්න බැහැනේ. එතකොට නාම රූප දෙක නේද ක්‍රියාත්මක. නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව වාපච්චය ජාති දැන් ඒ විඥාණයට කැමතිද අන්න ගිහින් දානවා ජරා ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස සම්බවಂತಿ හොඳයි ඒ නාම රූප දෙකට හේතු ඒ කියන්නේ විපාක විඥානේ ජීව විඥානයයි රූපත් එක්ක බැඳිලා තියෙන්නේ එතකොට ඒ දෙකට හේතු ප්‍රසන්දි විඥානයයි නාම රූප දෙකේ කියව පටන් ගත්තේ ප්‍රසන්දි විඥානයෙන් හින්දා එහෙනම් ප්‍රසන්දි විඥානයට හේතු සංස්කාරයයි පෙර කර්මයට අනුරූපව තමයි අර තුන් ආකාරයකට බෙදලා ඉවල තියෙන්නේ. එහෙනම් සංස්කාරයි සංස්කාර වලට හේතු අවිද්‍යාවයි අවිද්‍යාවට හේතු චන්දරාගේවත් ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. දවසන කාමාශ්‍රවත් ඉවරයි. ඒ චන්දරාගය අයින් කරාම කාමාශ්‍රව ඉවරයි. භවයෙන් භවයට ප්‍රාර්ථනා කරන්නේ භවආශ්‍රවත් ඉවරයි. ditthිආශ්‍රවත් ඉවරයි හේතුඵල දැක්කා. ditthියත් ඉවරයි. ඉවරයි නේද? දැන් ඉවරද නැද්ද කියලා මම දන්නේ නැහැ. එහෙනම් උබ්බන්තේ ඥාන පෙර භවයේ පිළිබඳව නෝන තියෙනවා. අනාගතයටත් ඔහොමම නෙමෙයිද වෙන්නේ? මම කියන්නේ අනාගතයේද? හේතුඵලයක් අනුවද වෙන්නේ? අනාගතය දැක්කා. අපරන්තේ ඥානං කුබ්බන්තේ අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව නොවන විද්‍යා අවිද්‍යාවෙන් හා විද්‍යාවට මුලට පරීක්ෂා කරලා එන චන්ද්‍රාගය අයින් කරන්න ඕනේ. දිවට තියෙන චන්ද්‍රාගයත් අයින් කරන්න, බාහිර රසයට තියෙන චන්ද්‍රාගයත් අයින් කරන්න, ඒ දෙක නිසා හැදෙන සිතට තියෙන චන්ද්‍රාගයත් අයින් කරන්න. අවද්ද. හා. කවද්ද අයින් කරන්නේ? කවදා හරි ඕනේ කරන්න වෙනවා. කරන්න වෙනවනේ. ඉතින් කවද්ද කියනකන් ඉන්නවද? 2021. මම තමයි ඔය ටික නේ ගන්න පුළුවන්. ගැටලුවක් නෑ. හැබැයි අදත් ගෙදර ගිහිල්ලත් පුළුවන්. හැබැයි දැනුත් පුළුවන්. සසරින් නිවන්නට බණ කිව්වේ. ඒක කාලය ප්‍රශ්නයක්. තේරෙනවද? කාලය අවසන් කියනවා. පැහැදිලිද හේතුඵල? කර්මයට අනුරූපවද? ආ? දුක කියන තැන නවත්තනවද? ඒක දුක්ඛාරි සත්‍යය. ආපස්සට පරීක්ෂා කරාම මූල හේතු අහුවෙනවද? ඒ සමුදාරි සත්‍යය. ඒතර මූල හේතු අයින් කරා. දුක්ඛ කියන එක නිරෝධයිද? ඒ ප්‍රවෘත්ති නවත්තනවා. ඒතර දුක නිරුද්ධයි. ඒ නිවනයි. සීලයක පිහිටියා, තන්පත් වූ සිතින් බණ ඇහුවා, ප්‍රඥාවෙන් නැගිට්ටා. සීල සමාධි ආර්ය ශ්‍රාණික මාර්ගයේ ලෞකික පැත්ත නෙමෙයි යෝ කිව්වේ ලෝකෝත්තර පැත්ත. සසරෙන් නිවනට. පැහැදිලි. හොඳයි. අවබෝධය තුළ චන්ද්‍රාගය අයින් වෙන්නේ. නිකන් අයින් කරන්න බෑ චන්ද්‍රාගය. කොච්චර කිව්වත් අයින් කරන්නේ. චන්ද්‍රාගය අයින් කරන්න කියලා අනන්ත බණ කියනවා. අයින් කරන්නේ නැහැ. හැබැයි අවබෝධය තුළ තමන් අයින් කරගන්න චන්දරාගය. දන්නවා මම මම දුක තමයි හදාගන්නේ කියලා. හොඳයි. ධර්ම දේශනාව අවසන් කරනවා. ඉතින් මේක නිරන්තරයෙන් මෙනෙහි කරන්න. තේරෙනවද? බණ අහලා මේක මෙතන කියලා යන්න එපා. අරගෙන යන්න. නිරන්තරයෙන් මෙනෙහි කරන්න. බලන්න මේ සෑම මොහොතකම සිද්ධ වෙන්නේ මේ හේතුඵල ධර්මතාවය තියෙන්නේ. මේ ඉන්ද්‍රිය ධර්මයන් එක පැටලිලා එන්නේ බාහිර ආරම්මන. ඒ අනුව හැදෙන සිත් පෙළක් තියෙන්නේ. අපි මේ සියල්ල අපි චන්ද්‍රාගයෙන් අල්ල ගන්නවා. අවබෝධය කළ චන්ද්‍රාගය අයින් කරනවා කියන්නේ. චන්ද්‍රාගය අයින් කරන්න යන්නේ එක චිත්තක්ෂණයයි යන්නේ. එක චිත්තක්ෂණයෙන් අයින් කරන්න පුළුවන්. පැහැදිලි. හොඳයි එහෙනම්. මම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියනවා. සෑම දිනකටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු Thank you.